රජය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය මගින් ඉදිරිපත් කරපු යෝජනාවට සමානුග්‍රහකත්වය දක්වලා සම්මත කරගත්ත එහෙම නැත්නම් එකග වෙච්ච යෝජනාව පිළිබඳ අපගේ බලවත් විරෝධය පළ කරනවා. යේසු විශ්වවිද්‍යාල ආචාර්යවරු හැටියට අප හඳුනා ගන්නවා රටේ ජාතියේ ස්වෛරීභාවය ඒ වගේම අපේ තියෙන ස්වයං ගෞරවය පිළිබඳ බරපතල ප්‍රශ්නයක් හැටියට. ඒත් එක්කම 30 අවුරුදු ත්‍රස්තවාදී ප්‍රශ්නේ නිමා කරන්න තමන්ගේ ජීවිත පූජාවෙන් සටන් කරපු රණවිරුවන්ව තාම නිර්ලජ්ජී ලෙස පාවා දීමකට ලක් වෙනවා කියන එක තමයි අපගේ හැඟීම. අන්තර්ජාතික ප්‍රජාව ඉදිරියේ යම් යම් දේවල් පොරොන්දු වීම මගින් අප ආපස්සට හැරවිය නොහැකි ආකාරයේ අන්තර්ජාතික උගුලකට හසු වන බව තමයි අපගේ පැටහීම.